ඉතින් අපි පසුගිය සතියේ නැවැත්තුවා. ඒ උපක්ලේශයන් පිළිබඳව කරුණු හතරක් දේශනා කරලා උපක්ලේශයන් කියන්නේ මොනවද? ඒ උපක්ලේශයන් තුලින් අපිව නැවත සසරට බඳින ආකාරය ඒ උපක්ලේශයන්ගෙන් මිදිලා අපි නිවැරදි මගට අවතීර්ණ වෙලා ඒ නිවැරදි මග අනුගමනය කරමින් අරිහත්ත්වය දක්වා යන ක්‍රමය. එයින් කරුණු හතරක් අපි ගත්තා. කරුණු 10ක් තියෙනවා. ඒ කරුණු 10න් හතරක් ගිය සතිය අපි විස්තර කරා තණ්හා මාන දික්ටි වලට නොවැටි නිවැරදිව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විශ්සේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය අවබෝධ කරගන්න ආකාරය සිතට සහතික කරගන්න ආකාරය පිළිබඳව දේශනා කළා. ඒ ඉතිරි කරුණු පිළිබඳව අද දේශනාවෙන් විස්තර කරනවා. සුඛය කියලා එකක් තියෙනවා. අපි පසුගිය සතියේ කතා කළේ ආලෝකය ගැන කතා කළා, ඥානය ගැන කතා කළා, ප්‍රීතිය ගැන කතා කළා, පස්සද්ධිය කියන ධර්මතාවයන් ගැන කතා කළා. අද කතා කරනවා ඉතිරි කරුණු කාරණා පිළිබඳව මේ විදර්ශනා භාවනා කරන කෙනෙකුට ඇති වෙනවා ශරීරයට ලොකු කායික සුවතාවයක් හා මානසික සුවතාවයක්. නිවැරදිව විදර්ශනා භාවනා කරන අයටයි මේක එන්නේ. එනිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ විදර්ශනා භාවනා කරන අයට විතරක් වෙන උපක්ලේශයන් 10ක්. පෘථග්ජනයට මේක ඉන්නේ. අනිකුත් අයට එන්නේ නැහැ. මේ කරුණු 10. නැනේ ඉන්නේ එකක් තමයි සැපය. සැපයට අපි කවුරුත් කැමති. දැන් මේ කතා කරන සැපය ලෞකික සැපය නෙමෙයි. මේක ලෝකෝත්තර සැපය ගැන කතා කරන්නේ. ඒතර විදර්ශනා භාවනාවේ අග්‍රඵලය ලෝකෝත්තර සැපයයි. ඊට මෙහායේදී තැති වෙනවා යම් යම් ආකාරයේ කායික සුවතාවයක්. කයට ලොකු සැපයක් වෙනවා. ලොකු මානසික සුවයක් දැනෙනවා. ඒතර යම් කිසි කෙනෙකුට පුළුවන් ඒක වරදවා ගන්න. වැරදි ආකාරයෙන් මෙනෙහි කරන්න. ඒ කොහොමද? ආ මට දැන් මම භාවනා කළා දැන් ගොඩක් කල මම චිත්ත විසුද්ධිය මම සම්පූර්ණ කරලා තියෙන්නේ. ඊට කලින් මම සීල විසුද්ධිය සම්පූර්ණ කළා. මම ධිටි විසුද්ධිය සම්පූර්ණ කරා. මම කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කරා. මම දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියයි මම දැන් සම්පූර්ණ කරගෙන යන්නේ. එයාට දැනෙනවා සුවයක්. කයට දැනෙනවා සුවයක්. එයානෝ මානසික සතුටක් ලබනවා. කයට දැනෙන සුවය අනුව මානසික සතුටක් ලබනවා. එතකොට ඒ එයාට මෙහෙම හිතෙනවා. අනේ මම භාවනා කරලා මට දැන් ලොකු සුවයක් තියෙනවා. මට සුවයක් තියෙනවා කියලා ගන්නකොටම දික්ටි වැරදි දැකීමක් මට සුඛයක් තියෙනවා ඒ එහෙනම් අපි දික්ටි විසුද්ධි කාංකා විතරණ විසුද්ධි වල අපි මම කියන එක මගේ කියන එක මට අයිති කියන එක අපි බැහැර කරලා ඇවිල්ලා නැහැ තවදුරටත් අපි ඒ තුළ අපේ මනස රැඳෙනවා අපේ මනස නැවත නැවත මම මගේ කියන ස්වභාවයට අනුගත වෙනවා නම් දැන් මේ විදර්ශනා භාවනා කරන පුච්චලයා ඒ දැනෙන සුවය මට සුවයක් කියලා ගන්නවා. නෑ. මට සුවයක් නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ඒ කයට දැනෙන සුවය පිළිබඳව දැනෙනව මනසට සිතුවිල්ලක් විතරයි එන්නේ. ඒ සතර මහා ධාතුන්ගේ සමතාවයක් තියෙනවා නම් කයට සුවයක් තියෙනවා. කයට යම් කිසි ආකාරයේ සුවයක් තියෙනවා. සතර මහා ධාතු සමව පවතින තාක්කල්. ඒ නියම් ධර්මයක් හෝ දෙකක් විකෘති වුණොත් තමයි කයට අපහසුයක් දැනෙන්නේ. රෝගාබාධ කිව්වේ එතනදී. අනරෝගාබාධ. ඒව නැතුව සමව පවතින තාක්කල් කයට දැනෙනවා සුවයක්. හැබැයි මේ විදර්ශනා භාවනාවේදී කතා කරන්නේ යම් කිසි කෙනෙක් රැවටෙනවා අනේ මම දැන් භාවනා කරනවා මට දැන් ලෙඩ නැහැ මට දැන් අසනීප නැහැ මට දැන් බොහොම සුවයෙන් ඉන්න දැන් මට සුවයක් නෑ මට සුවයක් කියලා ගන්නකොටම දිටි තවත් කෙනෙක් එක කතා කරනවා මානෙන් කතා කරන්නේ මම දැන් බොහොම සුවදායක ජීවිතයක් ගත කරනවා මම භාවනා කරනවානේ ඒ නිසා ඒ අනුව මම බොහොම සුවදායක ජීවිතයක් ගත කරනවා මානේ තියෙනවා. ඒ සුවදායක ස්වභාවයට ප්‍රිය කරනවා, ඇලුම් කරනවා, ආශා කරනවා. තණ්හාවත් උපදිනවා. තණ්හාවත් උපදිනවා. ତර බලන්න දිට්ඨියක් තියෙනවා, මානයක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. තොර දිට්ඨියත් ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක එතන සසර. මානෙ ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක එතන සසර. තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක එතන සසර. නිවන නෙමෙයි. එහෙනම් නිවන නැහැ. එහෙනම් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා අපි නොමග යන්නේ නැතුව නිවැරදි මගට බහින්න ඕනේ. මම පසුගිය සතියේත් විස්තර කළා. පිළිවෙලින් ඥාන ටිකක් උපදවාගෙන යන ගමනක අවසානයයි නිවන. එයින් අපි දැන් ඥාන දෙකක් මීට කලින් අපි උපදවා ගත්තා. ඒ උපදවාගත්ත ඥානෙත් තමයි සම්මර්ෂණ ඥානය. දැන් මෙතන සම්මර්ෂණ ඥානයක් තියෙනවා. විභාග කරලා බැලීම, පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා බැලීම ඒ සම්මර්ෂණ ඥානය. ඒතරේ බෙදලා වෙන් කරලා විභාග කරලා බලන්නේ නාම රූප දෙකේ. කියන එක ගැටලුවක් නැත්තම් ප්‍රශ්නයක් නැත්තම් මෙතන නාම රූප පරිච්ඡේද ඥානයක් තියෙනවා. දැන් අපිට ඕනේ ඊළඟට තියෙන ඥානය උපදවා ගන්න. ඒ ඊළඟට තියෙන ඥාණය තමයි උද්‍යව්‍යානු දර්ශන ඥාණය. උද්‍යව්‍යානු දර්ශන ඥාණය. මෙන්න මේ ඥාණය උපදවා ගන්න ඕනේ මේ උපක්ලේශයන්ට වැටෙන්නේ නැතුව. පසුගිය සතියේ කරුණු හතරක් අරගෙන ඒ උපක්ලේශයන්ගෙන් ගැලවිලා නිවැරදිව ඒ උද්‍යව්‍යානු දර්ශනය උපදවා ගන්න ආකාරය ඒ තුළින් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ආත්ම දිට්ඨිය ඇති වෙන්නෙම නාම රූප දෙක පිළිබඳව. නාම රූප තමන්ගේ වශයේ පවතිනවා කියලා ගත්තොත් එතන තියෙන ආත්ම දිට්ඨිය. නාම රූප ධර්මයන් තමාගේ වශයේ පවත්වන්න බෑ කියලා යම් වෙලාවක අවබෝධ වෙනවද? එතන තියෙන්නේ අනාත්ම ලක්ෂණය. ආත්ම දිට්ඨිය එතන නැහැ. නාම රූප දෙකම තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියලා දර්ශනය වෙන තැන. අපි එතනට ගන්න ඕනේ මනස. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. එහෙනම් අර දැනෙන කායික සුවය ඒ අනුව මානසික සොම්නස. ତර ඒ කායික සුවය ශරීරය අර සතර මහා ධාතුන්ගේ සමතාවය චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන බව ඔයත් දන්නවා. ඒ අනුව උපදින සිත එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන බව දන්නවා. තොර නාම රූප ධර්මයන් තමන්ගේ කැමැත්ත හැටියටද පවතින්නේ නැහැ. රූප ධර්මයන් චිතක්ෂණ 17ක් ඇතුළත ඉපද බිඳෙනවා. ඒක නවත්තන්න මට බෑ. වෙන කාටවත් බෑ. බාහිර කෙනෙකුටත් බෑ. අහල පහල ඉන්න කෙනෙකුටත් බෑ. තමන් අදහන, තමන් විශ්වාස කරන, තමන් යදින දෙවි කෙනෙකුටත් බෑ. බුදුරජාණන් වහන්සේටත් බෑ. එහෙනම් මේ ධර්මතාවයන් ලෝකේ විශ්ව ක්‍රියාත්මක වෙන චිතක්ෂණ 17ක් තුළ ඉපද ඉපද බිඳෙනවා කියන කාරණේ පිළිබඳ. ඒක සමතාවයේ තියෙන තාක්කල් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ පිළිබඳව ඇති වෙන සිතුවිලි එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එහෙනම් ඉපදෙනවට කිව්වා උදේ කියලා බිඳෙනවට කිව්වා වැයි කියලා. ඒක දකින්නවට කිව්වා දර්ශන කියලා නුවණින් දකින්නවද ඥාන දර්ශනය. නුවණින් දකින්නවා. උද්‍යව්‍යානු දර්ශන ඥානය. දැන් ඒ අනුව අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. දැන් අනිත්‍ය ලක්ෂණය කොහොමද ප්‍රකට වෙන්නේ? ඒ කායික සැපය කියන එක අනිත්‍යයි. එයි ඒ සතර මහා ධාතුන්ගේ සුවතාවයට චිතක්ෂණ 17ක ආයශයක් තියෙනවා. ඒ පිළිබඳව ඇති වෙන සිතිවිලි වලට එක චිතක්ෂණයක් ආයශ තියෙනවා. එහෙනම් චිතක්ෂණ 17ක රූපයක් උදේ වැය ඇති වෙලා නැති වෙනවා. එක චිත්තක්ෂණයක් තුල අර සොම්නස කියන ධර්මතාවයත් ඇති වෙලා නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ කියලා නැති වෙනවට කිව්ව වැය කියලා. ඒ දකින්නවට කිව්ව දර්ශන කියලා දකින්නේ නුවණින් ඥාන දර්ශනය. අපි එහෙනම් ඒ සැපය මට අයිති එකක් කියලා ගන්නෑ. ඇයි? ඒ කායික සැපය කයට දැනෙන සුවතාවය මට අයිති එකක් කියලා ගන්නෙ. එයි ඒක සතර මහා ධාතුන්ට අයිති එකක්. ඒ සුවතාවය නිසා ඇතිවෙන මානසික සොම්නස් ස්වභාවය ඒක සිතුවිල්ලක් විතරයි. චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා නම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණයක්. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් අපි නිවැරදිව මනසින් දකිනවා. මේවා නොදන්න, මේවා නොතේරෙන, මේවා නොවැටහෙන අය රූපය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. රස අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. කන අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. නාස්‍ය දිව ශරීරය මනසත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඒක දුකයි කියලාත් මෙනෙහි කරනවා. ඒක අනාත්මයි කියලාත් මෙනෙහි කරනවා. හැබැයි ඒ කොච්චර මෙනෙහි කළත් මේ උද්‍යව්‍යානු දර්ශන ඥානෙ උපදින්නේ. මෙනෙහි කරන්න පුළුවන් ඕන තරම්. රූපං අනිච්ච වේදනා අනිච්ච සංඥා අනිච්ච සංකාර අනිච්ච විඥානං අනිච්ච රූපං අනත්ත සංඥා අනත්ත වේදනා අනත්තා, සංඥා අනත්තා, සංස්කාර අනත්තා, විඥාන අනත්තා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම දේශනා කළාත් කියනවා. හැබැයි මේ ධර්මය අවබෝධ කරගන්න නම් අපි ඒකේ ගැඹුරට යන්න ඕනේ. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? අනිත්‍යයි කියන්නේ ඇයි? අනිත්‍ය පටන් ගන්නෙ කොතනින්ද? ඒ වෙනස් වෙන ස්වභාවය කොහොමද සිද්ධ වෙන්නේ? කොච්චර කාලයක් පවතිනවද? කියන කරුණු මනාව අවබෝධ කරගත්තාම අර උද්‍යව්‍යානු දර්ශන ඥානයත් එක්ක අනිත්‍ය කියන ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒතර අපි දන්නවා නිරන්තරයෙන් පිළීමක් තියෙනවා කයට. කයට කිව්වට ශරීරයෙන් ශරීරය කියලා කතා කරනවා සතර මහා ධාතුන්ට නිරන්තරයෙන් පිළීමක් තියෙනවා. මොකක්ද මේ පිළීම? නිරන්තරයෙන් පීඩාවක්. මොකක්ද මේ පීඩාව? මේ පිළීම හා පීඩාව සෑම මොහොතක එක්කම මේ කය වෙනස් කරන්න අපට අන කරනවා. එක එක ආකාරයකින් පවත්වන්න පුළුවන් බොහොම සුළු වෙලාවයි, ටික වෙලාවයි. ගොඩාක් වෙලා එහෙම පවත්වන්න බෑ. ඉරියව් වෙනස් කරන්න වෙනවා. සිත අන කරනවා වෙනස් කරන්න. එහෙනම් දැන් එතන තියෙන්නේ මොකක්ද ඒකට? පීඩාවක්, හපෙලීමක්. වාඩි වෙන්න සිතාන කරනවා. නැගිටින්න සිතාන කරනවා. හැබැයි පුච්චලෙන් නෙමෙයි නැගිටින්නේ සතර මහා ධාතුන්ගේ චලනය. සක්මන් කරන්න අන කරනවා ටිකක් ඇවිදින්න. අන කරනවා ඇවිදින්නේ පුච්චලයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ චලනය. වැතිරෙනවා අන කරනවා සිත. හැබැයි වැතිරෙන්නේ පුච්චලයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ වැතිරීමක් තියෙනවා. මේක දකින්න නැතුව සත්පුච්චල සංඥාවෙන් ගන්න. ඒතර සත්පුච්චල සංඥාවෙන් ගන්නකොට අපට අනිත්‍ය දර්ශනය වෙන්නේ. ඒතර අනිත්‍ය දර්ශනය වෙන්නේ උද්‍යව්‍යානු දර්ශන ඥානය තුල. චිතක්ෂණ 17ක් තුල ඉපද බින්දෙනවා ඉපදෙනවට කිව්වා උදේ කියලා බින්දෙන අවසන් වෙනවට කිව්වා වැය කියලා. තොර සිතේ ආශික චිතක්ෂණයයි චිතක්ෂණය තුළ උදය ශණෙන් වේ උදේ වේ එහෙනම් සිතේ තියෙන්නේ ශණයක් තුළ ඇතිවීමක් හා නැතිවීමක්. අර සතර මහා ධාතුන් අර නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් ඇති කරන ඒ සතර මහා ධාතුන්ගේ තියෙන චලනයක්. චිතක්ෂණ 17ක් තුල උදය හා වැය. එහෙනම් අපි හොඳට හොයන්න ඕනේ. දැන් වර්තමානයේ විතරක් ওই පරීක්ෂණය කළා සිතට සහතිකයක් ගන්න බැහැ. එහෙනම් මේ උදේවැය කියන්නේ එක අතීතයේ තිබ්බද? අතීත භවවලත්. ඒ තිබ්බේ නාම රූප දෙකේද? නාම රූප දෙකේ. පුච්චලයේ කෙනෙක්ගේ ඇතිවීමක් නැතිවීමක් නෙමෙයි. නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම. චිතක්ෂණ 17ක් තුල රූපය, එක චිතක්ෂණයක් තුල නාමය, ඉපද නට කිව්වා උදේ කියලා, ෂණයක් තුල නැති වෙනවට කිව්වා වැය කියලා. එහෙනම් අතීතයේත් එහෙම තිබ්බද? ඔව් අතීතයේත් එහෙම තිබ්බා. අනාගතයේත් එහෙමමද වෙන්නේ. ඔව්. අනාගතයේත් එහෙමමයි වෙන්නේ. අධ්‍යාත්මයේත් එහෙමනම් බාහිර කොහොමද කියලා පරීක්ෂා කරලා බලනවා බාහිර කෙනෙකුටත් එහෙමද වෙන්නේ. එතකොට එතන පුච්චලේ සත්‍යයක් දකින්නේ නැහැ. අර නාම රූප දෙකේ උදේවැය දකිනවා. එහෙනම් බාහිර කෙනෙක් ගත්තත් එයාගේ ශරීරේ විපද බිඳීමක් තියෙනවා. ඊගේ සිතවිලි වලත් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. උදයක් තියෙනවා වැයක් තියෙනවා. ඒක දකින්න නුවණ. උද්‍යව්‍යහනු දර්ශන ඥානය. ගොරෝසු ඒවා ගත්තොත් ඒවත් තියෙනවා උදේවේ. සියුම් වශයෙන් ගත්තොත් ඕලාරික සූක්ෂම. හීන රූප කලාප තියෙනවා ශරීරේ. ප්‍රනීත රූප කලාප තියෙනවා. සතර මහා ධාතු ප්‍රනීත ආකාරයට සකස් කරනවා. ඒකෙත් තියෙන්නේ උදේ වේද. ඔව්. එතකොට මෙනෙහි කරන සිතත් ආයකත් හට ගන්න හට ගන්න සනින් නැති වෙනවා. එහෙනම් අර සුඛය කියන ධර්මතාවය ශරීරයට දැනෙන සුවය අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත ප්‍රනීතාකාරයෙන් ගත්තත් හටගැන්මක් තියෙන සනේ නැතිවීමක් තියෙන උදේ වේ. දුර ඉන්න කෙනෙක්ගේ ගාට්ටත් ඒ ස්වභාවයයි තියෙන්නේ. හට ගන්නවා, හට ගන්න ශනේ නැති වෙනවා. සතර මහා ධාතු. ඔය සුද්දාෂ්ටක කලාප. හාසිත එක චිතක්ෂණයක් තුළ. දැන් එතනදී අපිට එකක් දැర్శණය වෙන අනිත්‍ය දැర్శණය අර පෙලීම තමයි පීඩාව. පෙලීමක් පීඩාවක් ඇති කරනවා නිරන්තරයෙන්. ඒක මනසට ලොකු පීඩාවක්. කායික පීඩාවක්. කුසගිනි පීඩාව සංසිඳව ගන්න වෙනවා. ඒ අපහසුතාවය සංසිඳව ගන්නට වෙනවා. ඒ පිළීම නවත්ත ගන්න වෙනවා. ඉතින් කරදරයක් නේ. ඒ කරදරය තමයි දුක. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක්. වතුර ඉල්ලනවා. කෑම ඉල්ලනවා. ඇඳුම් පැළඳුම් ඉල්ලනවා. බෙහෙත් ඉල්ලනවා. ආරක්ෂාව ඉල්ලනවා. පුළුවන් දෙන්න. කොයි වෙලාවෙත් මේ සියලු දේවල් සපුරන්න ඕනේ. එහෙම නැත්තම් පවත්වන්න බෑ. එහෙනම් නිරන්තරයෙන් පිළීමක් හා පීඩාවක් තියෙන එක තමයි දුක්ඛ ස්වභාවය. ඉතින් නාම රූප ධර්මයන් Tamange වස්සේ පවත්වන්න බෑ කියලා අවබෝධ වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒ නාම රූප දෙක තමන්ගේ වශයේ පවත්වන්න පුළුවන්. තමාගේ කැමැත්තට අනුව එකක්වත් පවත්වන්න බෑ තමාගේ කැමැත්තට අනුව. අන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණය. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය විශ්වේ ක්‍රියාත්මක වෙන ඊ타ත්ම ලක්ෂණ ධර්මතාවයන් තුන. මේ තුලින් තමයි අපි මේ ධර්මය අවබෝධ කරන්නේ මෙතනින් එහාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා අරිහත්ත්වයට දක්වාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න තියෙනවා. එහෙනම් ඥානය ගැන බැලුවා අපි. ඒතර ආලෝකය ගැන බැලුවා. පස්සද්ධිය ගැන බැලුවා. ඒතර එන සුඛයත් ඒ ආකාරයෙන්ම තමයි. අනිත්‍යයි. අනිත්‍ය වෙන්නේ කොහොමද? ඒ සුඛය දැනෙන කයත් චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා. ඒ මෙනෙහි කරපු සිත ඒ දැනුණු ඒ පිළිබඳව සෝය කායික සෝය පිළිබඳව මනසට දැනුණු ඒ සොම්නස් ස්වභාවයේ චිතක්ෂණය තුළ ඉපද බින්දිනවා එහෙනම් අනිත්‍යයි. తాවකාලිකයි. අස්තිරයි. නিত্য වශයෙන් පවතින්නෙම නැහැ. පෙරළුව විපරිණාමයි. විදීම් ලක්ෂණයක් තියෙනවා. පෙරළලා දැම්. අනේ යම් කෙනෙක් නිවැරදි අවබෝධ කරගත්තා උද්‍යව්‍යානු දර්ශන ඥානය තුළින් අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒක මනසට දර්ශනය කරගන්න ඕනේ. මනසින් දකින්න ඕනේ. මනසින් නොදකින තාක්කල් නිට්ටයයි කියලා ගන්නවා. සපයි කියලා ගන්නවා. ආත්මයි කියලා ගන්නවා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අපි තොල්මැතුරුවට අපි සිතින් සිතුවට නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ නිවැරදි ලක්ෂණ තුන අපි මනාව දර්ශනයට ගන්න ඕනේ. දර්ශනය කර ගන්න ඕනේ. ඒ දර්ශනය උද්‍යව්‍යානු දර්ශනයයි. ඒ උද්‍යවේ තුල තියෙනවා. නිරන්තරයෙන් හට ගන්නවා බිඳෙනවා නම් එතන තියෙන පිළීමක්. එතන තියෙන පීඩාවක්. පවතිනවා නම් යම් කාලයක් අන්න එතන සුවයක් තියෙනවා. නෑ. ක්ෂණයක් ක්ෂණයක් පාසා නාම රූප දෙකම ඉපද බිඳිනවනම් එතන තියෙන පිළීමක් හා පීඩාවක්. ඒක තමයි දුක්ඛ ලක්ෂණය. ඒතරේ දුක මට ඕන වෙලාවට අයින් කරන්න බෑ. ඒ ක්‍රියාව මට ඕන ආකාරයට වෙනස් කරන්නත් බෑ. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන සතර මහා ධාතු මට ඕන ආකාරයට වෙනස් කරන්නත් බෑ. චිතක්ෂණයක් තුළ හට ගන්න සිතත් මට ඕන ආකාරයට වෙනස් කරන්නත් බෑ. මගේ වශයේ පවත්වන්න බෑ. තමාගේ වශයේ පවත්වන්න. වෙන කාගේවත් වශයේ පවත්වන්නත් බෑ. මේ ලෝකේ බලවත් කියන කිසිම කෙනෙක් වශයේ පවත්වන්නත් බෑ. ඉහළ ඉන්න අය පිළිබඳව එයාලට පවත්වන්නත් බෑ. සක්‍ර දේවේන්ද්‍රයටත් බෑ. මහ බ්‍රහ්මයාටවත් බෑ. බුදුරජාන් වහන්සේටවත් බෑ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනිච්චයි. දුකයි අනාත්මයි. අනේ යම් කිසි කෙනෙක් අර සුඛය පිළිබඳව මට සැපයි කියලා ගන්නෙ නෑ. මට සැපයි කියලා ගත්තොත් දිටි. සතර මහා ධාතුන්ගේ ඉදීම හා බිඳීම. සිත හා සිතුවිලි වල ඉදීම බිඳීම. නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම. එයා නිවැරදිව දකිනවා නම් අනිත්‍ය ලක්ෂණය දකිනවා. ඒ අනුව එයාට උද්‍යව්‍යානු දර්ශන ඥානය එනවා. ඒ උද්‍යව්‍යානු දර්ශන ඥානය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම ප්‍රකට වෙනවා. විශේෂයෙන් අනිත්‍ය ලක්ෂණය. හොඳටම ප්‍රකට වෙන අනිත්‍ය ලක්ෂණය. උදේවැය දෙක තුල තමයි දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන්නේ. එයි නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් තියෙන නිසා. එහෙනම් මම නෙමෙයි මේ සුවේ විඳින්නේ. සතර මහා ධාතුගේ ක්‍රියාවක් හා සිතහා සිතවිලි වල ක්‍රියාවක්. නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා දැන් මට සුවයක් කියලා ගත්තොත් නෑ කතා කළොත් තව කෙනෙක් එක්ක මම භාවනා කරනවා මම දැන් හොඳට භාවනා කරන්න පුළුවන් මට මට දැන් ලොකු සුවයක් දැනෙනවා කියලා කෙනෙක් එක්ක කතා කරනවා නම් ඒ මාන්නෙන් කතා කරන්නේ. ඒ මන සිතුවිල්ලම මාන්නය. ඒතර ඒ සුඛයට ඇලුම් කරනවද? නැහැ. සුඛයට ඇලුම් කරනවා නම් තණ්හාව. ඒතර තණ්හා මාන දිටි අන්න ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ විදර්ශනා භාවනා තුළින් යා විදර්ශනා භාවනා කරන්නේ. මේක නිවැරදි නිවැරදි විදර්ශනා භාවනාව. හැබැයි තණ්හා මාන දිට්ටි වලට යන්නේ නැතුව ගියොත් තමයි නිවැරදි විදර්ශනා භාවනාවක් වෙන්නේ. තණ්හා මාන දිට්ටිත් එක්ක ගියොත් ඒක විදර්ශනා භාවනාව ලෝකෝත්තර වෙන්නේ. ඒ කියන්නේ ලෝකයෙන් එතර කරවන්නේ. ලෝකයෙන් එතර වෙන්න බෑ. අරිහත්ත්වයට යන්න බෑ. ඇයි? දිට්ඨියක් තියෙනවා, මානයක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. එහෙනම් එයින් අපි ගලවනවා මනස. අපි එයින් අයින් කරනවා මනස. මනස ගලවලා මනස එතනින් අයින් කරගෙන අපි දකිනවා ඒ නාම රූපයන්ගේ අනිත්‍ය ස්වභාවය. ඒ උද්‍යව්‍යානු දර්ශන ඥානය තුළ දකිනවා නාම රූප දෙකේ අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ස්වභාවය හා අනාත්ම ලක්ෂණය අනාත්ම ස්වභාවය. අන්නේ ක්ලේශයට අහු වෙන්නේ අපි. ඒ සැපය. ତර මේක අපි පටිච්ච සමුප්පාදයට අනුව මෙනෙහි කරලා බැලුවත් සැපේ කියන එක කයේ සිදුවෙන ක්‍රියාකාරීත්වය. අර සතර මහා ධාතුන්ගේ සමබව. ඒකනේ සැප කියන්නේ. ඒක අසම වුණා තමයි දුක්. ඒක සම වෙලා තියෙන තාක්කල් සුවයක් දැනෙනවා. ත්‍රේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් එතන තියෙනවා. ත්‍රේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සිතේ ප්‍රවෘත්තිය තියෙන තාක්කල් විතරයි. සිතේ ප්‍රවෘත්තිය නැවතුණු වෙලාවට කයේ ප්‍රවෘත්තිය, කයේ පැවැත්ම, කයේ ක්‍රියාකාරීත්වය හෙවත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවත් නවතිනවා. දැන් එහෙනම් එතන මොකක්ද තියෙන්නේ? එතන තියෙන්නේ නාම රූප දෙකේ ක්‍රියාවක්. ඇයි නාම රූප කිව්වේ? අර සිත හා සිතුවිලි නාම අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව රූප. දැන් පටිච්ච සමුප්පාදයට අනුව අපි ගලපලා බලනවා. මේක දුක්ඛ ස්වභාවය කොහොමද ඉන්නේ කියන්නේ. ආ ප්‍රත්‍යයට අනුරූප ඵල උපදිනවාද කියලා. ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්මය. දැන් උපකාරයි ධර්මය මොකද්ද? උපකාර ධර්මය නාම රූප දෙකේ ක්‍රියාවයි. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හා සිත හා සිතවිලි වල ක්‍රියාව. ඒ ක්‍රියාව සිද්ධ වෙන තාක්කල් ආයතන හයක් හදනවා. නාම රූපච්ඡ සලආයතන. සලආයතන ආයතන හයක් ක්‍රියාත්මක වෙන තැන ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ස්පර්ශ හයක් සිද්ධ වෙනවද? විඳීම් හයක් තියෙනවා. ඒ සිතවිලි. ඒත් නාම ධර්මයන්. දැන් මේ නාම රූප දෙක ඉදිරි ආයතන හයට ප්‍රත්‍යයෙන් පහක් රූපයට ප්‍රත්‍යයයි නාමයට එකක්. ඒතර නාම රූප දෙකයි සලායතන. නාම රූපච්ච සලායතනං කිව්වහම මේ නාම රූප දෙකම ඉදිරි නාම රූප දෙකට ප්‍රත්‍යයයි. උපකාරයි. අපි එහෙමත් බලනවා දුක්ඛ ස්වභාවයක් එනවාද කියලා. දුක්ඛ ස්වභාවයටද වැටෙන්නේ කියලා. පටිච්ච සමුප්පාදයට අනුව. ඔව්. කොහොමද වැටෙන්නේ? ආයතන හය ක්‍රියාත්මක වෙනවා නම් ඒ ආයතන 6 නාම ධර්ම 6කට ප්‍රත්‍ය වෙනවා. ඒ නාම ධර්ම 6 තමයි ස්පර්ශ 6. ඒ නාම ධර්ම 6 තවත් නාම ඉදිරි නාම ධර්ම 6ට ප්‍රත්‍ය වෙනවා. ඒ තමයි වේදනා 6. ඒ වේදනා නැමැති නාම ධර්ම 6 ඉදිරි තෘෂ්ණා නැමැති නාම ධර්මයන් 6කට ප්‍රත්‍ය වෙනවා. ඒ තෘෂ්ණා නැමැති නාම ධර්ම 6 උපාදාන නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. උපාදාන නැමැති නාම ධර්මයන් කර්මය නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. කර්මය නැමැති නාම ධර්මයන් උපාදාන පත්‍ය භව කියන තැන තියෙන කර්ම භව. උපාදාන නිසා කර්ම කරනවා. එහෙනම් කර්ම කියන්නේ සිතුවිලි නාම ධර්මය. ඒතර උපාදානයේ නැමැති නාම ධර්මයේ ප්‍රත්‍යයයි ඉදිරි කර්මය නැමැති නාම ධර්මයන්. ඒ කර්මය නැමැති නාම ධර්මයන් ප්‍රත්‍ය වෙනවා උප්පත්ති භවයකට. මොකද කර්මයක පැටලිලා තමයි උප්පත්ති භවයක් ගන්න. ඒකට උප්පත්ති භවයට ප්‍රත්‍යයයි. උප්පත්ති භවයට ප්‍රත්‍ය කර්මය භවය ප්‍රත්‍ය වෙනවා ඡාතියට. අන්න පහල කරනවා. සකස් කරනවා පිළියෙල කරනවා. වාපච්චා ඡාති. ඡාතිපච්චා ජරා මරණ. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන්නේ අපි අප්‍රිය ඒවා. අපි අකමැති ඒවා. අපි පිළිකුල් කරන ඒවා. හැබැයි අපි අප්‍රිය වුණාට, අපි අකමැති වුණාට, අපි පිළිකුල් කරාට බෑ ලැබෙනවා. ලැබුණේ කොහමද? ප්‍රත්‍යයට අනුරූප ඵල ඉපදෙව්වා. ප්‍රත්‍යයට අනුරූප ඵල උපදින බව අවබෝධ වුණොත් ඒ ප්‍රත්‍ය ධර්මයන් ඉදිරි ධර්මයන්ට ප්‍රත්‍ය වෙන කාලය විසඳගත්තොත් උද්‍යව්‍යානු දර්ශනයක් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනත් ප්‍රකට වෙනවා හොඳටම ප්‍රකට වෙනවා දැන් අපි දන්නා නාම රූප දෙකේ රූපයකට චිතක්ෂණ 17ක් ආ නාමයට එක චිතක්ෂණයක් සැනයක් තුළ ඉපද බිඳෙන්නේ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා. අර ආයතන හයෙන් පහකට 17 කාය සහ එක ආයතනයකට චිතක්ෂණේ කායස ප්‍රත්‍ය වෙනවා. බලන්න කොච්චර කෙටි කාලයක් තුළද මේක ක්‍රියාත්මක වෙන්නේ. එන එතනක් තියෙන අනිත්‍ය ලක්ෂණය. ඒ තුළිනුත් පුළුවන් අපට අනිත්‍ය කියන ලක්ෂණය මනාව අවබෝධ කරගන්න. එයි. නාම රූපච්ච සලආයතන. හැබැයි චිතක්ෂණ 17ක් එක චිතක්ෂණයක් තුළ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒ ධර්මයට පවතින්න බෑ ආයතන හයෙන් පහකට පවතින්න පුළුවන් චිතක්ෂණ 17ක් එක ආයතනයකට පවතින්න පුළුවන් එක චිතක්ෂණයක්. හැබැයි සනේන් ඒ ඵලය හේතුවක් වෙනවා තවත් නාම ධර්ම 6කට. අපි ඉස්සෙල්ලා කිව්වා. තවත් නාම ධර්ම 6කට ප්‍රත්‍ය වෙන්නේ කොච්චර කෙටි කාලයකින්ද? එතකොට චිතක්ෂණ 18ක කාලයේ තියෙන රූපය හා එක චිත්තක්ෂණයකට ආයු තියෙන නාමය මනායතනය චක්කායතන සෝතායතන ගානායතන චිවායතන කායායතන කියන ධර්මතාවයන්ට චිත්තක්ෂණ 17ක් ආ මනායතනයට එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙන ඉතිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒ නාම ධර්මයක් ස්පර්ශහයට ප්‍රත්‍යයයි. එන ස්පර්ශහයට ප්‍රත්‍ය උනේ මේ ආයතන 6යි. සලආයතන පච්චාපස්ස. ඒතර ආ ඒ ස්පර්ශහය කියන්නේ එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ධර්මතාවය. චක්කු සම්පස්සේක චිතක්ෂණය, සෝත සම්පස්සේක චිතක්ෂණය. ගාන සම්පස්සේක චිතක්ෂණයයි, ජීව සම්පස්සේට එක චිතක්ෂණයයි, කාය සම්පස්සේක චිතක්ෂණයයි, මනෝ සම්පස්සේට එක චිතක්ෂණයයි. එහෙනම් මේ නාම ධර්මයන් අර සලායතනයන්ගේ පළ හැටියට ඉපදුනාට ශණයෙන් හේතුවක් වෙනවා ඉදිරි ඵලයට කොච්චර කෙටි කාලයකද ඒක චිතක්ෂණයක් තුළ එහෙම නැත්නම් හයම ක්‍රියාත්මක වන චිතක්ෂණ හය කියන්නේ. ඒතර එතන තියෙන්නේ නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්. එතන තියෙන්නේ හටගැන්මක් සහ බිඳීමක්ද දීර්ඝව පවතින එකක්ද? නෑ. දීර්ඝව පවතින එකක් නෙමෙයි. හට ගන්නව හට ගන්න ශනේන් නැති වෙනවා. ඒතර හට ගන්නවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. ඒක දකින්නවද? දර්ශනය නුවණින් උද්‍යව්‍යානු දර්ශන ඥානයයි. එහෙනම් පටිච්ච සමුප්පාදයට අනුව ගලපලා බැලුවත් අපට පේනවා අනිත්‍ය ලක්ෂණය. එතකොට අර ස්පර්ශය නැමැති නාම ධර්මයන් ඒ හයටම පවතින්න පුළුවන් චිතක්ෂණ හයක කාලයක්. ඒතර අපි දන්නවා චිතක්ෂණයක් කියන අර 17 නුත් එකයි කියන කාරණේ. 17ක් කියන එකත් අපි දැන් හොඳට විසඳගෙන තියෙනවා 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන එක අපි හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. ඒතර ඒනොත් එකක් තමයි චිතක්ෂණයක් කියන්නේ. ඒතර චිතක්ෂණයක් කොහොමද අපි කාලයක් පෙන්වන්නේ? කාලයක් පෙන්වන්න බෑ චිතක්ෂණය. එහෙනම් ඒ තරම් කෙටි කාලයක් තුල ඇති වෙලා නැති වෙනවා නම් ඇති වෙනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. ඒතරේ උද්‍යව්‍යානු දර්ශන ඥානය තුල මනාව දර්ශනය වෙන අනිත්‍ය කියන ලක්ෂණය. ඒතර නිරන්තරයෙන් පිළීමක් පීඩාවක්. මොකක්ද? ඒ නාම ධර්මයන් හා ඉදිරි නාම ධර්මයන් හයට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍යයට අනුරූපව ඵල උපදවනවා. පස්සපච්චා වේදනා. අන වේදනා. ඒතර වේදනා වලට ආයශත් චිතක්ෂණ එක චිතක්ෂණයේ වේදනාවකට වේදනා හයටම ගත්තොත් චිතක්ෂණ හයයි. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, ජීව සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. ඔය හයටම ගත්තොත් චිතක්ෂණ හයයි යන්නේ. එහෙනම් එතනක් තියෙන්නේ ඇතිවීමක් හා නැතිවීමක්. ඇති වෙනවට කිව්ව උදේ කියලා, නැති වෙනවට කිව්ව වෙයි කියලා. ඒ තරම් කෙටි කාලයක් තුල නැති වුණාට ඉදිරි ධර්මයන්ට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යයට අනුරූප ඵල උපදවනවා කියන්නේ අන්න ඒකයි බුදුරජාණන් මේ නාම රූප ධර්මයන් එතකොට තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව අවබෝධ වුණොත් අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. එතකොට නාම රූප ධර්මයන් අපේ කැමැත්ත හැටියටද පවතින්නේ හේතු ප්‍රත්‍යයට අනුරූපවද? හොඳට හොයන්න. හොඳට කල්පනා කරන්න. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. ප්‍රත්‍යයට අනුරූපවයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් නාම රූප ධර්මයන් ඒ ප්‍රත්‍යයට අනුරූපව. ඒකට තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ ප්‍රත්‍යයට අනුරූපවයි ක්‍රියාත්මක වෙන්නේ. අන තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව අවබෝධ වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර වේදනා නැමැති නාම ධර්මය, තණ්හා නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. චිතක්ෂණය ඇතුළේ ඉපදෙන්නේ. එතකොට එහෙනම් ප්‍රත්‍යයට අනුරූප ඵල. එතකොට නාම රූපද තමාගේ වශයේද පවතින්නේ? මේ නාම රූපවල ක්‍රියාකාරීත්වය නැහැ. ප්‍රත්‍යයට අනුරූපව උපදින්නේ. ගැඹුරුයි. ගැඹීරයි. හැබැයි නිවැරදිව භාවනා කරගෙන නිවැරදිව මේ පරීක්ෂණය කරගෙන යන යන කෙනෙකුට මේක නිවැරදිව දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් ඒ අනුව අර ක්ලේශයන්ට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව නිවැරදි මගට බහින්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මනාව දර්ශනය කරගෙන පිළිවිලින් ඥාන ටික උපදවා ගන්න. උද්‍යව්‍යහනු දර්ශන ඥානයට පස්සේ එන්නේ බංගානු දර්ශන ඥානය. එහෙනම් ඒ තෘෂ්ණාව නැමැති නාම ධර්මයන් ඉදිරි නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ උපාදාන නැමැති නාම ධර්මයන්. කොච්චර කාලයක් තුල එක චිතක්ෂණයක් තුල එක චිතක්ෂණයක් තුලයි ප්‍රත්‍ය වෙන්නේ ඇති වෙලා නැති වෙනවා තෘෂ්ණාව ඇති වෙනවා ඇති වෙලා ෂණයෙන් නැති වෙනවා චිතක්ෂණයක් තුල ඉපදෙබිනවා ඇති වෙනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වැය කියලා ඒ දකින්නවද ඒකට කිව්වා දර්ශන කියලා ඊ타ත්ම නිවැරදි නුවණින් ප්‍රඥාවෙන් ඥාණයෙන් දකින්නේ ඒ උද්‍යව්‍යානු දර්ශන ඥානයයි ඒ උද්‍යව්‍යානු දර්ශන ඥාණය තුළ අර ප්‍රත්‍යයට අනුරූපව නාම රූප ධර්මයන් තමාගේ වශයේ පවත්වන්න බැරි බව හා නාම රූප ධර්මයන් නිතර කරන සෑම මොහොතකම කරන පිළීම හා පීඩාව අවබෝධ කරගත්තොත් දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා නාම රූප ධර්මයන් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියලා අවබෝධ වෙච්ච තැන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා ඒ නාම රූප ධර්මයන් ශනයක් ශනයක් ශනයක් පාසා ඉපද බිඳෙන බව අවබෝධ වුණාම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කවර කෙනෙකුට කියන්න පුළුවන්. කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, නිය අනිත්‍යයි, දත් අනිත්‍යයි, සම් අනිත්‍යයි, මස් අනිත්‍යයි. ඒ ආදි වශයෙන් ඕන කෙනෙකුට සිතන්න පුළුවන්. නමුත් ඒක මේ අවබෝධයට අවශ්‍ය කරන දර්ශනය නෙමෙයි. ඒ අනිත්‍ය දර්ශනය නෙමෙයි. එහෙනම් අනිත්‍ය කියන එක නිවැරදිව දර්ශනය කරගන්න ඕනේ දුක්ඛ කියන එක නිවැරදිව දර්ශනය කරගන්න ඕනේ අනාත්ම කියන ලක්ෂණය නිවැරදිව දර්ශනය කරගන්න ඕනේ දර්ශනය වෙන්න ඕනේ එහෙනම් එතකොට සැපේ කියන එක මටද නැහැ හැබැයි විදර්ශනා භාවනා කරන කෙනෙකුට මේ සැපේ එනවා එහෙනම් ඒක මම කියලා ගන්නෙත් නැහැ. ඒ පිළිබඳව මානයක් ඇති කරගන්නෙත් නැහැ. අනේ මට දැන් හොඳ සුවයක් තියෙනවා. මම භාවනා කරන්න ගත්තට පස්සේ මගේ ශරීරය ඔක්කොම ලෙඩ හොඳයි. දැන් කිසිම ලෙඩක් නැහැ. කියනකොටම එතන මානයක් වෙනවා. ඒ ස්වභාවයට ප්‍රිය කරනවා. ඒ ස්වභාවයට ඇලුම් කරනවා. තණ්හාවක් වෙනවා. එහෙනම් තණ්හා මාන දික්ටි ක්‍රියාත්මක වෙනවා නම් හොඳට දැනගන්න, හොඳට තේරුම් ගන්න, හොඳට අවබෝධ කරගන්න තණ්හා මාන දික්ටි එනවා නම් එතන අපිට වැරදිලා තියෙන්නේ. ඒක මග නෙමෙයි. ඒක නොමග. එහෙනම් මග අර නිවැරදි වර ඥාන දර්ශනය උපදවා ගැනීම. උදයව්‍යහානු දර්ශන ඥානය. අපි ඒ ඥානය උපදවා ගන්න. ඒ ඥානය උපදවා ගන්නේ නාම රූප දෙකේ. අතර නාම රූප දෙකේ උදේවැය දැක්කා. ඇතිවීම නැතිවීම දැක්කා. ඒ තුලින් අනිත්‍ය ලක්ෂණය. ඒතර මේක මං පසුගිය දේශනාවලත් පැහැදිලි කරා. මේක පටන් ගත්තේ ආරම්භ වුණේ කොතනදද කියන කාරණය. කවද්ද පටන් ගත්තේ? ප්‍රතිසන්දි විඥානයේ. බැස්සද යම් තැනක එතනින් තමයි පටන් ගත්තේ මේ උදේවැය කියන එක. ඉපද බිදින එක. ප්‍රතිසන්දි විඥානයත් එක්ක තමයි පටන් ගත්තේ. ඉතින් එතන ඉඳලම තියෙන අනිත්‍ය ලක්ෂණය. එතන ඉඳලා බලනවා අපි. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය ගත්තනම් ඒක මේ භවයේ අවසාන චුතියස් දක්වාම ක්‍රියාත්මකයි. අවසාන චුතිසිත දක්වාම ක්‍රියාත්මකයි. එහෙනම් අවසාන චුතිසිත දක්වාම ක්‍රියාත්මක වෙන්නේ උදේවැය කියන ධර්මතාවයන්ගේ ස්වභාවය. නාම රූප ධර්මයන්ගේ ස්වභාවයක් ඒ නාම රූප ධර්මයන්ගේ උදේවැය කියන ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ. අනේ යමෙක් කල්පනා කරනවා. ඔව් ප්‍රතිසන්දියේ ඉඳලා අවසාන චුතිය දක්වාම මේ නාම රූප ධර්මයන් ඉපද බිඳිනවා. ඉපද බිඳිනවා නම් එතන තියෙන්නේ తాවකාලික ස්වභාවයක්. අස්තිර ස්වභාවයක්. පෙරළුව විපරිණාමයට වෙනස් කරා. විපරිණාමයට පෙරළුවා. ඒ බිඳීම ලක්ෂණයයි. එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම ඉපද බිඳුණා. తాවකාලිකයි. ස්ථිර ස්වභාවයෙන් පැවතුන්නේ නැහැ. නিত্য ස්වභාවයට අයිති නැහැ. ඒ නිසා නিত্যයි. අන්න මනසින් දකින්න. ඒතර ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම මොකද්ද සිද්ධ වෙන්නේ? ඇතිවීම හා නැතිවීම. ඇතිවීම හා නැතිවීම. ඒ ඇතිවීම නැතිවීම මොන ධර්මතාවයන්ද? නාම රූප දෙකේ. රූපයට චිතක්ෂණ 17යි නාමයට එක චිතක්ෂණය. එතකොට ඒ තුල මොකද්ද දර්ශනය වෙන්නේ? අන්න අනිත්‍ය දර්ශනය. අනිත්‍ය දකිනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිත්‍ය වශයෙන් ගන්න එපා. ඒ අනිත්‍ය දෙයක් නිත්‍ය වශයෙන් ගත්තොත් ඒක වැරදි සිතුවිල්ලක්. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකින්න. දුක්ඛ දේ දුක හැටියට දකින්න එක සැප සැප හැටියට සිතුවිල්ලක් ඇති වුණොත් ඒක දික්තියක්. ඒක වැරදි දැකීමක්. ඒක තමාගේ වශයේ පවත්වන්න පුළුවන් කියලා ගත්තොත් ඒක දික්තියක්. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. එහෙනම් ඒ නාම රූප ධර්මයන් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම ඉපද බින්දිනම් නාම ධර්මයන් පුංචි ස්ථිතියකට එනවා. ස්ථිතිය කියන්නේ පුංචි පැවැත්මකට. පුංචි වෙලාවක් කාලයක පැවැත්මට එනවා. ඒ පැවැත්මට ආපුවාම ඒ ආපු වෙලාවෙ ඉඳලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසක් කියන දුක් වලින් පෙළෙනවා. පීඩාවට පත් කරනවා. නිරන්තරයෙන් පෙළෙනවා. නිරන්තරයෙන් පීඩාවට පත් කරනවා. ඒක දුකට පක්ෂයි. ඒ පෙරලීම දුකට පක්ෂයි. සැපයට විරුද්ධයි. මහණෙනි ඒ නිසා දුකයි. යමෙක් හිතනුවොත් මේ පුංචි පැවැත්මකට එන්න එපා. ඒ ආපු දේ බිඳිලා අවසන් වෙන්න එපා. පෙලන්න එපා. පීඩාවටපත් කරන්න එපා. බිඳිලා අවසන් වෙන්න එපා කියලා Taman සිතුවට Tamanගේ සිතට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අනාත්මයි. තමන්ගේ හිතේ හැටියට නෙමෙයි බාහිර කෙනෙක්ගේ හිතේ හැටියට හෝ ලෝකේ වෙන කිසිම බලවතෙක්ගේ జగතෙක්ගේ හිතේ හැටියට ඒ නාම රූප ධර්මයන් පවත්වන්න බෑ. කාගේවත් වසඟේ පවත්වන්න බෑ. ස්වාමියෙක් නෑ ඒකට අයිතිකාරයෙක් නෑ. ඒ නිසා අනාත්මයි. අන්න යම් කිසි කෙනෙක් කල්පනා කරනවා. අන්න ඒ විදිහට කල්පනා කරනවා නම් එහෙනම් අපි සැපේ කියන එක ගන්නෙ නෑ ඊට පස්සේ ඒකට සැපේ කියන එක අපි ඒකේ අනිත්‍ය ලක්ෂණය දකිනවා. ඒකේ උදේ වැය දකිනවා. ඒක මම කියලා ගන්නෙ. ඒ පිළිබඳව මනා සුඛයක් කියලා සිතවිල්ලක් ඇති කරගන්නෙත් නෑ. ඒකට ප්‍රිය කරන්නෙත් නෑ. ඒකත් අනිත්‍යයි. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරලා ඒකත් අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. දුක තමාගේ කැමැත්ත හැටියට වෙනස් කරන්න බෑ. අනාත්මයි කියලා යම් කිසි කෙනෙක් නිවැරදිව කල්පනා කරලා එයත් අනිත්‍යයි දුක්ඛ අනාත්ම හැටියට නිවැරදිව අවබෝධ කරගන්නවා නම් එයා නොමග නෙමෙයි එයා නිවැරදි මග